ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිත්‍යතාවය සහ අනිත්‍ය ලක්ෂණය යනු දෙකක්ද මේ වෙනසක් කරන පාදන්නේ ඉතා කරනවන් ඉල්ලා සිටිමි මේක ඇත්තටම මූල ධර්ම පැත්තෙන් තියෙනවා සංකල්ප පැත්තෙන් බලනවා දෙකක් තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ ලෝකයේ බුදුහාමුදුර පහළ වුණත් නැතත් පවතින සනාතන ධර්මතාවයක් අනිත්‍යත අනිත්‍ය ලක්ෂණ අනිත්‍ය බව භාවේ ඒක මේ කවුරු කරන දෙයක් නෙවෙයි න්‍යාය ධර්මයක්. නමුත් ඒක එක එකනට වැටෙන්නේ එයාගේ චරිත ලක්ෂණ වල හැටියට. එයා ඒක දකින්නේ එයාට ආවේනික අනිත්‍ය ලක්ෂණයකින් තමයි එයා දකින්නේ. සමහරු ඉර නගිනවා බහිනවා දැකලා අනිත්‍යත්වය තේරුම් ගන්නවා. එයාට අනිත්‍ය ලක්ෂණය ඉර නගිනවා බහිනවා. තව කෙනෙක් වැල්ලේ කකුල් දෙක හොදලා වතුර ටික වැල්ලේ බී ගන්නවා දැකලා එයා අනිත්‍ය ලක්ෂණය වෙන්නේ වත් වැල්ලට වතුර බී ගන්නවා. තව කෙනෙකුට පහන් දැල්ලක් පත්තු කරලා ඒක නලියනවා දකින්නට බෑ. ඒ එක එකනා Tamante අනිත්‍යතාවයේ වැටහින ලක්ෂණය අනිත්‍ය ලක්ෂණය නිසා පුද්ගලයන් පුද්ගලයාට අනිත්‍ය ලක්ෂණ වෙනස් වෙනවා. ඒ නිසා අනිත්‍ය මේ මේ සංකල්පනට මේ මේ සංකල්ප විස්තර කරන්නේ අභිධර්මයෙන් ගත්ත පාඩමකින් බුරුම ක්‍රම කියන අනිත්‍යතාවය අනිච්ඡානුපස්සනාව අනිත්‍ය ලක්ෂණය. ඔය තුනම ආවට පස්සේ ඒකට කියනවා අනිච්ඡානුපස්සන ඥානය කියලා. අනිත්‍යතාවය කියන එක අපි භාවනාත් කළත් නොකළත් බුදුරජාණන් හිටියත් නැතත් ලෝකේ පවතින තත්ත්වයක්. නමුත් මේක කවදාකවත් අපි අනුන් කියලා දුන්න නැත්නම් දකින්නෙත් නෑ දකින්න කැමතිත් නෑ අපි නිත්‍ය සංඥාවෙන් තමයි මුළු සංසාරෙම මෙතෙක් කල් ගත කරේ. බුදුජාණන් වහන්සේ මේකට මොකද්ද කියන්නේ මේ null hypothesis නැස්චාර්ත ආකල්පයක් ගෙනත් දාලා තියෙනවා ඔබ මෙතෙක් කල සංසාරේ ගියා ඔබ හැමබට සැලසුම් කළා තමයි වැඩ කෙරුවේ පින් කරා නමුත් අන්තිමට අවසාන ඵලය උනේ දුකනේ මත්තරත් ඕක වෙනවා ඒ නිසා මේක නිත්‍ය සංඥාවෙන් තමයි මෙතෙක් කල් ගියේ මම දෙනකොට නම් නිත්‍ය සංඥාවන් කියලා ඒක අනිත්‍යයි කියලා බලන්න පටන් අරගනි. ඔය ඔය සංසිද්ධියම අනිත්‍යයි කියලා බලන්න පටන් අරගනි කියලා බුදුරජාණන්සේ කියනවා මේ මේ හයිපොතීසිස් උපකල්පනයක්. උපකල්පනයක් දානවා. කිසි කෙනෙක් ගන්න කැමති නැහැ. ඒගොල්ලන් ඕනේ කොහොම හරි මේකේ නිත්‍ය බව ඇති කරන්න. සංසාරේ පවත්වන ඇත්තෝ ওই සංවිධාන පිළිතුරාගෙන විවස්ථා ආදාගෙන ඔක්කොම කරන පැවැත්මට තමයි. මේ අපි මේ සමිති හදාගන්නේ නැත්නම් මේ සිංහලයා කියලා කියන ಜಾති වශයෙන් ඔක්කොම හදාන්නේ මේක පැවැත්මක් තියෙනවා මම නැතත් මම නැති වෙලාවේ මගේ සහෝදරයන්ටයි ඥාතියන්ටයි මිත්‍රයන්ටයි මේක ඉතුරු වෙනවා කියලා සිංහත්ටි මං නැතිද මං නැතිද මේ රට ඔබටයි මගේ යාළුවන්ටයි හේලියන්ටයි කියලා මම නැත්තම් ඒක හරි අඩු ගන්න යනවනේ කියලා මැරුණත් අර ගඳවත් තියෙන්න ඕනේ. ඒකෝට මේක හරි ಜಾතිකයක් කොමක් තියෙනවා. ඒකද බුදුහාමුදුර කියන නෑ මේක එහෙම උඹලා කොච්චර අම්මා කිව්වත් තාත්තා කිව්වත් ජාතිමාම කිව්ව මොනවා කිව්වත් මේක පුළුවන් නම් දාලා බලපන් කියලා. එහෙම දැම්මට මේ පුද්ගලයාට අර මේ සංසාරේ ධ්‍යාන නිත්‍යයෙන් බලපෑකනට මේකේ පළුද්දක්වත් දකින්න කැමතියි. මෙයා දකින්නේ ඒක තිබ්බත් ඒක පොඩ්ඩක් ඔය ග්ලොස් ඕවර් කරගෙන මොකක් හරි ලාකර ටිකක් දාලා වහගෙන ස්ථිරතර කරගන්න තමයි හදන්නේ. මොකද මේව කරනකොට යාළුවෙක් දෙන්නේ කම්බිලා ඒගොල්ලොත් කිව්වොත් නෑවක හරිය මේ විදිහට බැලුවොත් පේනවයි කියලා දවසකට ක්ලික් කරන තැනකදී මේ වහලා හදන්න හැදුවට මේක හැම එකෙම තියෙන පැලිරක් කියලා. අන්නේ ක්ලික් කරන ලකුණක් තියෙනවා. එක එකනට එක එක තැන්වල ක්ලික් කරන එකට කියන අනිච්ච ලක්ෂණය කියලා. ඊට පස්සේ යා ඒ ලක්ෂණය අනුව හැම දෙයක්ම බලන්න පටන් ගන්නවා. ඒකට කියන අනිච්ච අනුපස්සනාව කියලා. අනිත්‍ය අනුව බැලීම කියලා. යම් කිසි දවසක මුළු ලෝකෙම තියෙන මවාපෑමක් විතරයි සර්වඥාන්ත කියනවා මේ සර්වඥාන්ත මේ වෙනතා කියනවා අපි කොච්චර ඇඳුම් ඇඳත් ඇතුලේ තියෙන හෙළුව ඒක වහන්න බෑ. ඒක සර්වඥාන්ත කියනවා කුරුළුවක් දා ඉන්නේ හෙළුවෙන් ඌ වැඩිකම් කරගෙන කුරුළු අල්ලා ඉන්නකොට එක පාට සිස්ටම් මිනිස්සේ දැකපු ගමන් ඌ පඳුරකට හැංගෙනවා. බුදුහාමුදුරහන හෙළුව වැහෙනවද කියලා. හෙළුව වැහෙන්නේ අපි මේ ලෝක චාරිත්‍ර අපි ඇඳගෙන හිටියට අපි දන්න මේක ඇතුලේ තියෙන්නේ ප්‍රසිද්ධිය පෙන්වන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ වගේ මේ කොච්චර අපි නිත්‍යතාවයෙන් මේක ඔපමට්ටම් කරන්න හැදුවත් ඒක පැලිර තියෙන නිසා නෙමෙයි අපි මේක දාන්නේ. යම් කිසි දවසක <clears throat> මේක පැලිරක් නයි වෙන මොකක්වත්ම නැහැ කියන හැඟීම ගන්න නම් අපිට ඒක දැම්මට ඉස්සලාම අපිට ක්ලික් වෙන්න අපිට වැටහෙන්නේ. වැටෙන පළවෙනි ලකුණ කියන අපේ අනිත් ලක්ෂණය කියලා. ඊට පස්සේ ඒ බුදුයා ඒ හම්බෙච්ච ගැම්මෙන් හැමදේම බලන්න පටන් ගන්නවා. ඒකට කියනවා අනිත්‍ය අනුව වැලීම කියලා. අනිච්චානුපස්සනාව කවදා හෝ එයා තේරුම් ගත්තොත් 95කට වැඩිය මේ ඔක්කොම කරන්නේ මවාපෑමක්. ඒත් ඇතුළත තියෙන්නේ අනිත්‍යතාවය කියලා ඒ කියනවා ඕඩම පරීක්ෂණයක 95 පෙන්නට පස්සේ 100ම ඔප්පු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ඔප්පු වෙනවා. ඊට පස්සේ මේ අනිච්චානුපස්සනා ඥානය කියන එක උට පහළ වෙනවා. එතකන් අපි කරන්නේ බිඳුවේ තිබුණු අනිච්ච ලක්ෂණය ටික ටික ටික ටික ටික ටික නගන එක. දුකටත් මේකයි අනත්තටත් මේකයි. ඉතින් මේක ඕනම කෙනෙකුට පෙන්වන්න පුළුවන් නාස්තික ලක්ෂණක් කියලා. නිහිලිස්ටික් එහෙම නැත්නම් නාස්තික විනාශකාරී ලක්ෂණක් කියලා. ඒ නිසා මේ දකින්න නැතුව අනිච්ච ලක්ෂණයට අනුව මේක ප්‍රකාශ කරොත් උච්ඡේදවාදයකට වැටෙනවා. තමන්ගේ අත්දැකීම් නැතුව නිකන් අනික් කට්ටියගේ ප්‍රගතියක් නැති කරලා කතා කරනවා උච්ඡේදවාදය කරනවා. සර්වඥ උච්ඡේදවාදයට යන මේක පරීක්ෂා කරලා බලන්න. ඒ නිසා අනිත්‍යත්වය අනිච්චතාව අනිච්චානුපස්සනාව අනිච්චානු ලක්ෂණ කියන මේ තුනම සත්‍ය ඥානෙ කෘත්‍ය ඥානෙ කෘත ඥානෙ කියලා අපි දැකලා තියෙනනේ ද්වාදසාකාරයට සත්‍ය ඥාන තමයි අනිත්‍යතාවය. එතකොට කෘත්‍ය ඥාන තමයි අනිත්‍ය ලක්ෂණය. කෘතයි කියලා කියන්නේ අනිච්චානුපස්සනා ඥානෙ දකින්න දකින්න හැම තැනම ඒක පේනවා. ඒක දුකටත් බලපානවා අනාත්මයටත් බලපානවා. ඔක හැම වෙලාවෙදීම වැඩක් කරනකොට මේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ කියන කඩලා බැලුවොත් ඇත්තටම විශාල ප්‍රොජෙක්ට් එකක් වුණත් කරන්න ඉස්සලා ඒකේ ශක්තිය වාර්තාවක් අරගෙන ඒක පරීක්ෂා කරලා ටීම් එකක් හදලා ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න දුන්නොත් එක්කෙනෙකුගේ දෝෂයක් එන්න ඒක අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් හරියන දේ ඊට වැඩි. නෑ මේක මම දැනීම කරනවා කියලා ගත්තොත් එහෙම අපිට ඕන තරම් තොරතුරු මැදිකම නිසා අපේ දැනුම පිදු නොවීම නිසා පූර්ව වෙච්ච නැතිව වරදින්න ඉඩ වැඩි. ඒ නිසා බුදුදානන්ද කෙරුවේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ. ඒ නිසා මේක මේ මම පරිවර්තනය කරා පොතක් ඒක දැන් දෙවෙනි හැරේට වෙන නමක් දාලා තියෙන BPS එකේ විකුණන තියෙනවා මේ අත්දැවීම කියලා. අන්නේගේ අන්තිමේ මේක තමයි සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය උද්‍යප්පේ මට්ටමට යනකම් වගේ විතරයි මේ පොත ගෙනියන්නේ දෙවෙනි කොටස දැන් ඇවිල්ලා තියෙනවා. ඉන්දාසල පුළු පුළුවන් වෙලාවට මම ටික ටික පරිවර්තනය කරනවා. ඉවර කරන්නේ මේ ත්‍රිලක්ෂණය මෙන්න මේ සත්‍ය කෘත්‍ය කෘත්‍ය ඥාන වලට කඩලා. ඒක හරිය මේ මූලධර්ම පැත්තට බඩු මේ බර වුණත් මේ රසයක් තියෙනවා. ඒක කියනකොට හොඳ ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ මාන්නේ පරිවර්තනය කරේ. ඊගාට තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ වෙන විට වසරකට කිට්ටු කාලයක් පාන්දර පැය භාගයක් සක්මන සහ පැය කමාරක් පමණ ඉඳගෙන කරන ආනාපාන සති භාවනාවේ යෙදී සිට මගේ ප්‍රතිචාරය තමයි සාදු සාදු සාදු මුල් මාසවලදී ආනාපාන සතිය නොදැනී ගියාට පසු මුතුනේ රත් වෙන ගතිය, නලියන ගතිය, දහඩිය ගැලීම, කටට කෙලෙයිනීම, කඳුළු වැගිරීම ආදී දිනපතාමෙන් සිදුවේ. ඉන්පසු ඇඟේ බර ගති, මස්පිඩු සැවීම ගති සහ වර එක ඇඟද සෙලෙනවා දැනෙන. මේ ගති සියල්ල එක පරියන්කයක නොදැනී. පරිින්වද සමහර ගති පමණක් දැනේ. මේ සියල්ල සිදුවන විට නාසිකාග්‍රයේ ආනාපාන නිමිත්තේම සිටි පීඨවගෙන සිටිමි. දැන් භාවනාදී පෙර සඳහන් කළ ගති ලකුණු ඊතරම් ගොරෝසුට නොදැනී නැත. සමහර ලකුණු දැනෙන්නේම නැත. ඒ සිත අනින්දිය ප්‍රතිබද්ධ විඥාන අවස්ථාවේ බොහෝ වෙලා පවතී. මේ භාවනාදී දියුණුවක්ද නැතිනම් පසුබෑමක්ද කියා කරුණාවෙන් හදා දෙනු නෙමෙයි. ඊට යටහත් ඉල්ලා සිටිමි. මම අහනවා මේ සබහා මොකද කියන්නේ කියලා. කෙල වෙලාද හරි ගිහිල්ලාද? ආගෙන ඉන්නකොට මොකද හිතෙන්නේ? මම hina වෙන්න කියලා නෙමෙයි කිව්වේ. මං කියන්නේ මේක ඔව් හරි නෑ හරි හරි ගිහිලාද වැරදිලාද කියලා අහන්නේ. අනේ හොඟ රෝලන්න ඕනේ කතා කරද ඇයි? හරි කියලා. වෙන කවුද කියන්නේ? ඔව් ඒත් හරි පැත්තට කියන්නේ. තව ඉන්නවා දේ සාක්ෂිකාරව නැත්තම් විරුද්ධ මම කියන්නේ හරි ගිහිල්ලා අයියා. නමුත් මම කියනවා මෙතෙන්දී මේ මේ ළඟදී හොඳ මේ සූත්‍රයක් හම්බුණා මට මේ පොතක් කියවද්දී ඒකේ තියෙනවා මේ මේ මේ හරි ගියත් අම්මා කිව්වා වගේ මේ හරියාගෙන යන ලකුණක් මේකේ තියෙන්නේ මේක පෝෂණය කළ යුත්තක් තියෙනවා. මේක පිළිබඳව මේ මේකට දැක්කwidetilde අනුග්‍රහයක් තියෙනවා මේ තව මේක අර වැල යන මැස්ස වැල යන හැටියට මැස්සක් ගහලා දෙන්න ඕනේ. ඒකෙදි පෙන්ලා දීලා තියෙනවා මේ අංගුත්තර නිකාය චක්කනිපාතේ තියෙන චිත්තහත්ත සාරිපුත්ත සූත්‍රය. චිත්තහත්ත සාරිපුත්ත සූත්‍රය පහුගිය දවස්වල මම හරියට කියෙව්වා. ඒකේ පෙන්ලා දීලා තියෙනවා මේ පිටක් වෙලා තියෙන සමය මුල ඉඳලාම යන්න. සරුවචනාංශ වැඩ ඉන්න කාලේ සරුවචනාංශ වැඩ ඉන්නේ බැරණසීසිපතනේ. ඒ කිට්ටුවක මණ්ඩල මාලේ විශාල හොඳ හොඳ මේ ලොකු ස්වාමීන් වහන්සේලා එකතු වෙලා. මහා කොට්ටිත මහා කච්චායන සාරිපුත්ත මොග්ගල්ලාන කස්සප ආනන්ද ඒ වගේ ඔක්කොම නැගිටලා හොඳ ලස්සන විවිධ හොඳ ගැඹුරු අභිධර්ම සාකච්ඡාවක් යනවා. මේ අභිධර්ම කියන වචනය පාවිච්චි කරනවා. එහෙම කර කර ඉඳද්දී ඒක හාමුදුර කෙනෙක් පණිනවා පැහිය වෙන්න හදනවා අපේ වචනේ කියනවා ඒකට කොටිසාංශ කියනවා ආයස්මතුනි මේ වැඩි හිටියෝ කතා කරන වෙලාවේදී අතුරු කතා දාන්න එපා වෙලාව වෙයි ආවට පස්සේ කතා කරන්න කියලා කියන්නේ අපේ වචනේ කියන්නේ පැහෙන්නේ නැතු හිටපන් කියලා කියනවා ඉතින් හාමුදුරුවෝ ඇත්තටම පස්සට යනවා ඒකට ඒ අඳ ගහන අපු යාළුවා කතා කරලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ චිත්තාස සාරිපුත්‍ර සාතු හොඳට ජීුණු කෙනෙක් ඒ වගේම හොඳ බෞසුතයි ඔබ වහන්සේලාත් එක්ක පළවෙලේ කතා කරන්න දක්ෂයෙක් කියලා. ඒක සුදුස්සෙක් කියලා. එතකොට කොට්ටිත ස්වාමීන් වහන්සේ කියනවා ඇවැත්නි අනුන්ගේ හිත කියනවායි කියනක ඔය හිතන් තරම් ලේසි නෑ කියලා. එයා දිනු වෙලාද නැද්ද කියන එක එච්චර ලේසි නෑ කියලා උන්වහන්සේ අවස්ථා හයක් වෙන්නවා. එකක් කියනවා මේ පුද්ගලයා බුදුහාමුදුරුවෝ ඉදිරි පිට, කල්යාණ සත්පුරුෂයන් ඉදිරි පිට සෝරත සෝරතෝ හෝති, උපසන්ත උපසන්තෝ හෝති. උන්වහන්සේලා සාන්ත උපසාන්ත බොහෝම tempත් ගති තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා නේ මේ වැඩි හිටියව ඇතිරෙන්න දන්නා මෙයා ළඟ ಗುಣ තියෙන්න එපාය කියලා ඕන කෙනෙක් එයා ගැන තීන්දුව කරන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා මම මේ වැඩි හිටියොන් ඉතර බුදු ඉදිරිපිට සංඝයා මේ රහතන් වහන්සේලා ඉදිරිපිට මම මේ උපසාන්තයි කියන එක කියා පාණ්ඩ ගියොත් මේක මෙයාගේ නාස්තියට හේතු වෙනවා කියලා. ඒකේ කියනවා ඒකල හොඳ උපමාවක් මට අනිත් වෙලාවේ එච්චර උපමා මතක නැහැ. ඒකෙදි කියලා තියෙනවා හොඳට තන නිල්ල වැවිලා මේ නිල්ල ගහලා වැවිලෙන කුඹුරු යායක් අතර ආයිනේ වනාතේ හරකෙක් බැඳලා ඉන්නවා ලණුවක් දාලා. ඒක කුඹුරට යන්න බෑ. ඌ අනාථ කනවා. ඉතින් එතකොට මේ පේන තියෙන මේ ගුණ හරියට භෝගේ දැන ගන්නවා තනකොළ දැනගෙන තනකොළ විතරක් කන්නේ නම්බුකාර ගොවිය ගුණෙක් වගේනේ පේන්නේ. අහන ලණුව දුනොත් ඒ ගතිය හිතීද කියලා. නෑ ගිය අනිවාර්යයෙන්ම අර තන නිල කනවා. ඒ වගේ තමයි මේ වැඩි හිටියෝ ඉන්න තැන මෙව සාන්ත වුණාට ඔයා වැඩි හිටියෝ නැති තැනකට ගියොත් ඔයාගේ හිත රාගවත් වෙන්න පුළුවන්. ඔය චිත්තහත් සාරිපුත ඇඟින් නොද ඇඟිල්ල නොදක ඇඟිල්ල දික් කර නැතුව කියනවා සිව්වරින්වත් ඉඳ තියෙනවා. කියන්නේ පත්තු සීට්ටුව ලියනවා එතනදී. ඊට පස්සේ කියනවා මේක එපා පළවෙනි ධානයට ගියයි කියලා හිතන්න. පළවෙනි ධානයට ගියාම එයා සම්පූර්ණ උපසාන්ත වූ ප්‍රීති සුඛේකත සහිත හොඳ තැනක ඉන්නේ. නමුත් මේ පුද්ගලයා බැරි වෙලා හරි කිව්වොත් මම පළවෙනි ධානය ලැබුවා කියලා. වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකාවන් අතර රාජ රාජ මහා මාත්‍යවරු අතර තිත්‍ය තිත්‍ය සේවකයන් අතර ශ්‍රාවකයන් අතර බොහෝ කාලෙකින් මෙයාගේ හිත රාගයෙන් යටපත් කරලා පිරිහිලා සිවුරු අරින්න ඉඩ තියෙනවා කියලා. ධ්‍යානේ පළවෙනි ධ්‍යානේ ලැබුවත් පිරියෙන්න පුළුවන්. 2 3 4 එක දිගටම යනවා. 2 3 4 ෙම කියන මේ හතරම ලැබිච්චි මගේ වචනේ කියනනම් කට ඉස්සර කෙරුවොත් අනුන්ට කියන්න පටන් ගත්තොත් අපිට කැපෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ පස්සේනේ හයවෙනි එක. හයවෙනි එකේ සඳහන් කරලා තියෙනවා අනිමිත්ත චේතෝ සමාධියට ගියත් නිමිත්තං අමනසිකත්ව අනිමිත්ත චේතෝ සමාධියට යනවා. ඒ කියන්නේ ආනාපානෙ ගිහිල්ලා ආනාපාන සම්පූර්ණයෙන් ගෙවිලා එයා ඒක තමයි වැඩි යුතු බවක් දන්නවා. ඊට පස්සේ කතා කරන්න පටන් කතා කරන්න පටන් ගන්නකොට මේ ප්‍රශ්න අහනවා සමට අනුද්ද කරන නෙවෙයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට උපදෙස් දෙන්න යනවා. රාජරාජ අමාත්‍යරුත් එක්ක හැසිරෙනවා. තිත්‍ය තිත්‍ය සායකයන් එක්ක හැසිරෙන්න ගියොත් බොහෝ කාලෙකින් රාගයට යටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රාග දෝෂ මොහ කියන එක වෙන්න ඇති. ඒ නිසා මෙයා කිසිය ගිහි සිවුරු වෙන සිවුරු අයින් ඉඳ තියනයි කියලා ඒ කියන්නේ ඇත්ත තියන්න බැරි වෙන අවස්ථා හයක් පෙන්න දෙන කොටිස් වන්නාද. අනේ නොබෝ කාලෙකින් චිත්තත් සාරිපුත්‍ර සිවුරු අරිනවා. ඉතින් එරේට පස්සේ අර යාළුවා ගිහිලා ස්වාමීන් වහන්සේට කියනවා කොට්ටිය ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ඉදාත් මං කිව්වා මගේ යාළුවා මෙහෙම මෙහෙම කියලා මම රෙකමන්ඩ් කරාට ඔබ වහන්සේ කියපු වචනේ හරියි මගේ යාළුවා හොඳට භාවනා කරපු කෙනෙක් නම් දැන් සිවුරු ඇරලා කියලා. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේම කිව්වේ ඔබ වහන්සේට අනුන්ගේ හිත් කියවන්න පුළුවන් ශක්තියක් තිබුණා නැත්නම් දෙවි දේවතාවෙක් ඇවිල්ලා කිව්වද කියලා. ඒක කොට්ටිය ස්වාමීන් වහන්සේ කියනවා දෙකම මට තියෙනවා කියලා. මට හැරෙන තාලට ගුණා යන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කීයකි දෙවියන්ගෙවත් මම දැනගත්තයි කියන්නේ කිව්වට පස්සේ අර යාළුවා වැඳලා සරුවචනාංශ ගාවට කියලා කියනවා සාන්ත මෙන්න මේ මණ්ඩල මානජය අපි රැස්වෙච්ච වෙලාවේදී මගේ යාළුවත් එක්ක මං ආවා මගේ යාළුවා මෙන්න මේ කතා කරන කොට්ටි තහඳුන අනතුරුගේ වීමක් කරා සනාත හරියටම හරි මං ශාසූර ඇරියා හොඳට අහන්නේ සරුවචනාංශ කියනවා බලපං ඕක ආයෙ සිවුරු දැම්මේ නැත්තම් කියනවා බලපං ඕක ආයෙ සිවුරු දැන ඇත්තටම ටික කාලෙකින් චිත්තත් ධාරිපුත්ත ඇවිල්ලා ආය බුදුහාමුදුරන් සිවුරට පස්සේ ලකුණු පෙන්නනවා ඒකෝ ූපකට්ටෝ අපමත්තෝ ආතාපි සම්පජානෝ පහිතත්තෝ තනි වෙනවා ප්‍රකට බව නැති කරනවා ඒකෝ ූපකට අපමත්තෝ අප්‍රමාදීව තමන්ගේ ඉරියව් දිහා හොඳට බලනවා ආතාපි කෙලස් තවන වැත ඇති කරනවා පහිතත්තෝ ප්‍රධාන වීරියක් කරන නොබෝ කලකින් rahat වෙනවා ඉතින් මේක ආවට පස්සේ ඉදී අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ தত্ত্বය ඇතිකරන්න නැවත නැවත මම කොච්චරක් විවේක වෙන්න ඕනේද මම කොච්චරක් මීට වැඩිය අනවශ්‍ය වැඩ අතහැරලා මේකට තන දෙන්න ඕනේද පුළුවන් තරම් මේක දරු ගැබක් රකින්න කුලකාන්තාවක් වෙනක රකින්න ඕනේද ඊළඟට ගෝමක් රකින්න ගොවියෙක් වගේ මේක රකින්න ඕනේද ආදී වශයෙන් අරක මේ හැදීගෙන එන භ්‍රූණ පෝෂයක් වඩන මවක් වගේ මේකට අවශ්‍ය தত্ত্ব දීමට අපි 100 100ක් බඳිලා තියෙනවා බැරි වෙලා හරි අනවර්ථ්‍ය විදිය විවෘත කිරීමක් කරොත් ගබ්සා වෙනවා. කරකින් අමාරුයි. මේක තමයි අපිට තියෙන සාසනික උරුමය. මේක තමයි අපිට තියෙන අද තියෙන යුතුයකම. අපි ඔක්කොම ළඟ යම්කිසි සීල ප්‍රමාණය සමාධි ප්‍රමාණයක් තියෙනවා. මේ සීරතම අල්පේක්ෂතාවය ගන්න. කවදාකවත් නරකයි අම් පෙන්නන්න යන. කවදාකවත් නරකයි අන්ධහර පාණ්ඩ යන්න. අපි සාකච්ඡා කරනවා. අපි සාකච්ඡා කරන මූලධර්ම මට්ටමේ. නමුත් මේ අධික මල්පේච්ඡ භාවය කියන එක ලැබෙන ලැබෙන ගුණ වසාගෙන සංගවාගෙන ඉදිරියට ගියොත් ඒක සාසනෙට කරන සාසන ගෞරවය මේක තමයි සාසන ගැඹුර කියන්නේ. ඕක දැතු ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා කරන්න පටන් අරගත්තොත් විශාල පිරිසක් ආනිසංස ලැබනවා නම් තරමනිය පෙරේනවා. ඒ මනුස්සර කිසි කෙනෙක්ගේ සරණක් නැහැ. මම අවුරුදු 30ක් මේ ලංකාවේ නටපු මිනිස්සු දිහා බලන් ඉන්නේ. අර මංස වැටුණාට පස්සේ ආසරණ ඒ මංස ඇත්තටම මේ බොක්කේ තියෙන එකත් අනුන්ට කියලා දීලා වැඩ කරගෙන යනවා. ඔක්කොමලත් ලාභ ගන්නවා. නමුත් ඒ කියන මනුස්සය වැටුණාට පස්සේ ආය මොකක්වත් නැහැ. ඉතින් අපි කියනවා මේ මේ අනවශ්‍ය ආගම් බලපෑම් මනම්මන මොනවාක්ද මේ ආමනකම. මේ අපි වැඩ කරන්නේ කොච්චර ගැඹුරු ධර්මයක්ද කියලා දන්නේ නැහැ. අපි කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව කටමැත දොඩවන්න යනවා. ඉතින් ඒකට අහුවෙන්නේ නැති මිනිහෙක් නෑ. ගාප පරිසං වෙන්න අපි මේ කරන්නේ විහිළුවක් නෑ අපි මේ කරන්නේ ඉතාමත්ම මේ අරණ්‍යගත වෙලා රුක්ක මුඩගත වෙලා පැවිදි වෙලා කර යුතු ගැඹුරු ධර්මයක්. අපි සාකච්ඡා කරන බවත් ඇත්ත. නමුත් මෙහෙම කෙරුවයි කියලා මේ ධර්මේ පහත් කරන්න පහත් කරනවා කියන වචනේ මම කියන්නේත් නෑ මේක මේ ඔය විදිහේ තොග බෙදන්න බෑ තොග වශයෙන් ගන්න තාම ප්‍රවේශමෙන් පාවිච්චි කරනවා ඉතින් ඒ නිසා මේ මට්ටමට ආවට පස්සේ කරන්න තියෙන්නේ ගුරුවරයෙකුට සබ්‍රක්‍මචාරින් වහන්සේලාට කියලා මේක තනා වඩන්න නම් ඉල්ලන්නේ මොකද්ද ඒකෝ ඌපකට්ටෝ අප්‍රමත්තෝ ආතාපි සම්පජානෝ පහිතත්තෝ විහෙරති ඒ ටික බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ නැහැ Taman දැනගන්න ඕනේ වෙන්න පැයක් භාවනා කරන බය කාමරක් දාන්න පැය භාගයක් සක්මන් කරා නම් පැය දෙකක් දාන්න දාලි වල බලන්න මේකට මොකද වෙන්නේ කියලා මේක වැඩි වෙලා ඉන්න ඉන්න මේක ඇඩිය මණ්ඩි බහින්න පටන් ගන්නවා එකහමානට එක දෙක ඉන්න දෙකහමානට තුන ඉන්න ඉන්න ඉන්න උට තේරෙනවා මේ තුල නිරෝධයක් තියෙනවා මේ තුල කෙලෙස් නැහැ කායික කාය සංකාර වචී සංකාර අන්තිම මනෝ සංකාරත් නැති මට්ටමට වගේ යන්න පුළුවන් නම් සැක උපදෝන එක තමයි එක දෝෂයක් නින්දට යන එක තමයි අනික් දෝෂය ඔන්න ඔය දෙක මැදින් මධ්‍යම ප්‍රතිපදාව තෝරන්න දන්නවනේ සැක දෙන්න දෙන්නත් එපා නින්දට වැටෙන්න දෙන්නත් එපා මේක බුලන් වදින්නත් නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ බලාගෙන මේ බුදුන් දැක්කා වගේ ධර්ම දැක්කා වාගේ සංඝයා දැක්කා වාගේ තමන්ගේ සීලය වාගේ රැකගෙන ඉදිරියට යනවා නම් ඉදිරියට යන්න යන්න යන්න යන්න පාර පේන. ඉදිරියට යන්න යන්න යන්න තමයි තේරෙන පටන් අර ගන්නවා අර මුලින් මුලින් හැපි හැපි නේ යන්නේ. පහු යන පහුනට තේරෙන පටන් අර ගන්නකොට ගොළු වෙනවා. කියා ගන්න බැරි තත්ත්වයක් වෙනවා මොකද මේ තරම්ම මිනිස්සු මේ මේ වෙලඳ බහඬ කරන්න උත්සාහ කරනවා මේවා වෙලඳ බහන මේවා කරන්න බෑ මේවා ඉතින් ඉතාමත්ම ගෞරවයෙන් රැකිය යුත්තේ පන්නේ මට්ටම හොඳට කතා කරන්න පුළුවන්. නමුත් මේ මට්ටමේ යම ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන තුරු හොඳයි. හරි පාර බවත් කී හැකි නමුත් අර කිව්වාගේ හැදීගෙන යන ගමනක් තියෙන නිසා මේකට අපි කියන තනි වචනයක් පාවිච්චි කරනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. නනුග්‍රහ කරන්න ඕන. කිසිම කෙනෙක් නෑ ඒකට උදව් කරන්න. ඕනම කෙනෙකුට බාධා කරන්නම් පුළුවන්. විශේෂයෙන්ම අපි ළඟ තියෙන ප්‍රිය වස්තු අපි මෙතෙක් හම්බ කරපු හොඳයි කියපු සේරම බාධායි මෙතෙන්. කනගාටුයි කියන්නේ. අපි මෙතෙක් හරිය හැම එකක්ම මේකට බාධායි. නිසා ඒවට බාධා නොවන විදිහට නටන කකුල ගෙජ්ජි කපනවා කියලා කතාවක් අහලා තියෙනවා. මිනිහා වේදිකාවේ නටද්දී හොරා ගිහලා නටන කකුල දෙන ගෙජ්ජි කපනවා. ඉන්නේ වගේ ගෙජ්ජි කැපිල්ලක් කපන්න ඉගෙන ගන්න මේ ලෝක ජීවිතය අපි ගත කරද්දී අපි විපස්සනා සම්පූර්ණ අනුග්‍රහය දෙනවා කිසි කෙනෙකුට ඇඟෙන්නවත් තියන්නේ. කිසි කෙනෙකුට ඇඟෙන්න තියාන වෙච්චාම තමයි ඌපකට්ට කියලා කියන්නේ කිසිම තැන ප්‍රකට වෙන්න දෙන්නේ අප්‍රමත්තයි ඒකෝ චරික කොච්චර එක හිටියත් තිත්තං චරන් නිසින්නවා සයනවා යාවතස් විගත මිත්තු ඒතං චර බ්‍රහ්මමේතං විහරං ඉදමාව අපි ඉන්නකොට යනකොට කනකොට බොනකොට සතියෙන් ඉන්නවා නම් අපි බ්‍රහ්මියෝ තමයි කිසි කෙනෙක් එක්ක ගෑවිල්ලක් නැහැ අපි තනියම ඒකට තනියම එහෙම කරගෙන යන එකයි තියෙන්නේ හොඳයි මම හිතනවා එහාට යන ප්‍රශ්න නැතුව ඇති කියලා මම ඒ වගේම හිතන වගේම පතනවා. අදුකාරය දෙමු. ඒ වගේම අර සීපසෝපස්ථාන කරපු ඇත්තොත් ඒ වගේම අපි තනවා වඩලා දැන් ලෝකේ හිටියා වේවා නැති වේවා අපේ දෙමව්පිය ගුරුවරු වැඩිහිටියම් කොටසක් ඉන්නවනම් ඒ සියලු දෙනාමත් ඉන්නා තැනකදී මේ පින් දැකලා අපිටත් වැඩි අපේ දරුවෝ ශිෂ්‍යෝ ගෝලයෝ මේ ශාසනික වැඩ කටයුතු කරනවා කියලා මුදිතාවේ යුක්තව මේ පින්දකලා සාදු කියත්වා කියලා අපි සාදු කාර්යමු. ඒ වගේම අපටත් මේ කුසල් ශක්තිය නිසා කවදාකවත් අසත්පුරුෂගේ අමනෝඥගේ අපණ්ඩිතගේ දැකීමක් ඇසීමක්වත් කවදාකවත් නොම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපිට දිගටම කල්යාණ සත්පුරුෂ සුර ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා යම් ප්‍රමාණයක් අපිට මේ භව සංසාරේ ගත කරන්න වෙනවා නම් ඒ කාලය තුල මේ බාධක කරදර මාරකෝදුරු නැතුව හිරුදුතු අඳුරසේ දුරින් දුරවන් වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පහ විඥාවෙන් ඒ බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා පැමිණ වඩා වැඩ වදාහර සාන්ත තත්වයට යන්නම මේ පින් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අදාසින් අපි සම්ප්‍රදාන කුල ගාථා සජ්ජායනාට පෙළඹෙනවා. ඒ ගාථා සජ්ජායනා කිරීමෙන් අපේ දවසේ වැඩ පිළිවෙල સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවතාච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච ගම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලුම අපි ඥාතීන් සිහිපත් කරගනිමු.